අවසරයි ස්වාමීන් වහන්සේ සන්ධා සන්ධ්‍යා මහත්මියට ඒක ගැටලු යක්කම් අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ එහෙනම්ද මාව? ඔව් එහෙනවා. ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් අපිට ඇහෙන්නේ නැතුව ගියා. ඒ අර වේදනාවේ ගැටේ හඳුනා ගැනීම තුළින් මේ ස්වාමීන් වහන්සේ ස්පර්ශාහාර සම්බන්ධ කොටසේදී එනොත් ස්වාමීන් වහන්සේ ඔව් එනවා එතකොට අර ස්පර්ශයෙන් වේදනාව එකට විවිධ වේදනාවන් සම්බන්ධයෙන් කතා කරලා ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඒ සම්බන්ධයෙන් ආයතනික භාවනාවක් කිරීම තුළින් කියලා සඳහන් කරා ඒ ආයතන භාවනාව ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කර දෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? ඔව්. දැන් අපි මේ ආයතන ක්‍රියාකාරීත්වයක් හඳුනා ගන්නා සුළුව වාසය කරන්න සිද්ධ වෙනවා. සතියෙන් ඉන්නවා දැන් ඇහැට රූපයක් ආපాతගත වෙද්දි මොකද වෙන්නේ? කනට සද්දයක් ආපాతගත වෙද්දි මොකද වෙන්නේ? කනට සද්දයක් ඇහෙනකොට මොකද වෙන්නේ? නාසයට ගඳ සුවඳක් දැනෙනකොට දැනෙන පටන් ගත්තාම මොකද වෙන්නේ? දිවට රසක් දැනෙනකොට මොකද වෙන්නේ? කයට ස්පර්ශයක් දැනෙනකොට මොකද වෙන්නේ? හිතට අරමුණක් දැනෙනකොට මොකද වෙන්නේ? එතකොට මේ නිකන් හරියට අපි ඒ ඒ ආයතනයේ ගාව හරියට මුරකාරයෙක් නතර කරා වගේ. අපි එතන සිකියුරිටි ගාඩ් කෙනෙක් නවත්තලා ඉන්නේ හැමතිස්සෙම. ඇහෙන් රූප පේනකොට මොකද වෙන්නේ කියලා අවධානයෙන් ඉන්නවා. කණෙන් ශබ්ද ඇහෙනකොට මොකද වෙන්නේ කියලා අවධානයෙන් ඉන්නවා. සතියෙන් ඉන්නවා. ඉතින් එතන තමයි ආයතන භාවනාවක් අපි අරඹන්නේ. එතකොට මේ ආයතන බාහිර අරමුණු එක්ක ගනුදෙනු කරද්දී මොකද්ද සිද්ධ වෙන්නේ? දැන් ඔක සතිපට්ඨානයේ විස්තර වෙනවානේ ධම්මානුපස්සනාවේ ආයතන පබ්බයක් කියලා නේද? එතෙන් දිපෙන්නනවා දැන් චක්කුංච පජානාති රූපංච පජානාති තංච තදුබහං පටිච්ච uppajjati සංයෝජනං තංච පජානාති. එතකොට මේ ඇහත් දන්නවා රූපයක් දන්නවා ඒ දෙක නිසා යම් සංයෝජනයක් පහළ වුණා නම් ඒකත් දන්නවා. ඉතින් ඒ කියන්නේ හිත ගැනත් අවබෝධය හැමතිස්සම මේ ආයතනවලට විතරක් නෙමෙයි. එතකොට මේ ආයතන පරිහරණයේදී හිතට වෙන්නේ මොකද කියන එකත් හොඳ අවධානයෙන් තමයි ඉන්නේ. ඒ නිසා ඒකෙදී ඇත්තටම අපි දැන් අපි හිතන්න අපි සක්මනක යෙදෙනවා නම් සාමාන්‍යයෙන් අපි වැඩි අවධානයක් දෙන්නේ පාදයේ ස්පර්ශයටනේ. ඒ ස්පර්ශයට මොකක්ද වෙන්නේ කියලා බලනවා අපි ධාතු මනසිකාරයක් වඩා ගන්න උත්සාහන්ත වෙනවා වෙන්න පුළුවන්. අපි වේදනානුපසනාවක් වඩද්දී වේදනාවට මුල් තැන දෙනවා. එතකොට කයේ පහළ වෙන වේදනාව ගැන හොඳ අවධානයෙන් ඉන්නවා. තව ටිකක් ඉතරහට ගියාම හිතේ පහළන වේදනා දිහාත් බලන්න පුළුවන්. නමුත් මෙතෙන්ද ටිකක් ඊට වඩා වෙනස් දැක්මක් තියෙන්නේ. නිකන් ඕවරෝල් බලනවා. මුළු කය දිහාම මුළු පද්ධතිය දිහාම නිකන් ඇහැ ගහගෙන ඉන්නේ. මොකද නිතර ඉඳුරන් ඒ ඒ පැති එක්ක ගනුදෙනු කරන්න ඉඩ තියෙනවා. එතකොට හිතට මොකද වෙන්නේ? එහෙම බලබලා ඉඳද්දි තමයි එයාට වැටහෙන්න පුළුවන් මේ මේ ඔව්. ඔව් කියන්න. මට ඇහුන්නේ නැහැ. මේ අන්තර්ජාලයේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ දවස්වල පොඩ්ඩක් අමාරුයි. මම කියාගෙන යන්නම් පස්සේ රෙකෝඩින් එක අහන්න. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ දැන් එතකොට අපි මේ ඉඳුරන් හා සම්බන්ධයෙන් සැලකිලිමත්ව අවධානයෙන් යුක්තව එතෙන්ට එතෙන්ට හොඳට අවධානය යොමු කරගෙන වාසය කරනවා ඊට අමතරව ඒවා නිසා හිතේ ඇතිවන පරිවර්තනයත් හිතේ කෙලෙස් එහෙම පහළ වෙනවා නම් ඒකත් තේරුම් ගන්න වෑයම් කරනවා. එතන තමයි එතකොට අපිට ආයතන භාවනාවක් කරගන්න අවස්ථාව සැලසෙන්නේ. ඒතර ස්වාමීන් වහන්සේ සලායතන නිරෝධී කියන්නේ ඒ වගේ අවස්ථාවක කියන්නේ සලායතන නිරෝධ සලායතන නිරෝධ භාවනාවක් කියලා එකක් කියන්නේ ඒකද ස්වාමීන් වහන්සේ? ඔව් මේකෙන්දිත් ඒ දේ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම දැන් සලායතන නිරෝධයක් ඉතින් ඇත්තටම මේ සතිපට්ඨානෙත් වෙන්න පුළුවන්. අපිට අනිවාර්යයෙන්ම මේ මේ ආයතන භාවනාවටම ආයුතුයි කියලා කියන්න අමාරුයි. සතිපට්ඨානය කඩා ගනිද්දී සලායතන නිරෝධය වෙන්න පුළුවන්. එතකොට දැන් අපි තුමු ආයතන පැත්තෙන් කියනවා නම් හිතන්න අපි ඇහැ රූප සම්බන්ධනොත් ඇහෙන් ඒ රූප ආපාදගත වෙලා හිතේ ඇති වෙන පරිවර්තනය සම්බන්ධනොත් අවධානයෙන් ඉදිද්දී යාට තේරෙන්න පුළුවන් මේ ඇහි ක්‍රියාකාරීත්වය පහළ වෙන්නේ මේ රූපය ආපාතගත වෙනවත් එක්කමයි. මගේ අවධානය යම් රූපයකට ගියා එතකොට තමයි මට මේක පෙනෙන්න ගත්තේ. ඒ අවධානය යොමු කරන තාක් යොමු නොකරන තාක් මට පෙනුන්නේ නැහැ. අවධානය යොමු කරපු ගමන් ඔන්න පෙනුණා. දැන් තමයි එහෙනම් මේ ඇහි ක්‍රියාකාරීත්වය හොඳට පටන් ගත්තේ. එතන මෙන්න මේ විදිහට ඇහැ පහළවීමක් දැකීම් ක්‍රියාව සිදුවීමක් පටන් ගත්ත හැටි අවසන් වෙන හැටි. නිකන් නිකන් ඔහේ ඇහැ තෙවුණා කියලා අපිට අරමුණ පෙනෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඇහැ නිකන් ඔහේ තියෙනවා. හැබැයි අපි තෝරෙන්නේ තේරුවේ නැත්තම් යම්සි අරමුණක් ඒකට දැකීම් මාත්‍රයක විතරයි ඒක තිබුණේ. හැබැයි යම් වෙලාවකදී මෙන්න මේක බලන්න ඕනේ කියලා අපි වැඩි අවධානයක් යොමු කළා. ඇහැයි යොමු කරාම තමයි අවධානය යොමු කරාම තමයි අරමුණු කරාම තමයි ඒ අරමුණ පේන්න ගන්න. ඒතර අන්න ඒ වගේ තැනක් තමයි මේ චක්කුංච පජානාත චක්කු ඒ කියන්නේ ඇහැ ඇහි ඇහැ දන්නවා ඇහි හට ගැනීම ඇහි නිරුද්ධ වීම කියලා තේරුම් ගන්න තියෙන්නේ. එතන මේ ඇහි ක්‍රියාකාරීත්වය දැකීම් ක්‍රියාව සිද්ධ වෙන අවස්ථාවේ තමයි එහෙනම් මේ ඇහැ පහළ වෙනවා කියලත් හඳුනා ගන්න තියෙන්නේ. ඒ වගේම මේ රූපය හඳුනා ගන්න තියෙන්නේ. එතන එතනදී තමයි අපේ හිතේ කෙලෙස් පහළ වෙනවා නම් කෙලෙසුත් හටගන්නේ. ඒකත් හඳුනා ගන්න තියෙන්නේ. ඉතින් මෙහෙම මෙහෙම යම්ස කෙනෙක් වාසය කරද්දී මේවත් තේරුම් ගන්න වෙන්නේ උද්‍යව්‍ය ස්වභාවයක් ඇතිව නැතුව යාමක්. ඉතින් ඒක දකින්න දකින්න දකින්න දකින්න ඒ තුල එපා වීමක් වෙහෙසක් දැනিলা උපාදාන ඉවත් වෙලා අර රූප පෙනෙද්දිත් ඒ අරමුණු නොගෙන සිටීමකට ලක් වෙන්න පුළුවන්. දැන් නිකන් අරමුණු ගෙවිලා ගිහිල්ලා. අරමුණු නිකන් බොද වෙලා ගිහිල්ලා. ඒ රූප සංඥා මැකිලා ගිහිල්ලා. එතකොට තමයි පෙන්වන්නේ චක්කුංච නිරුජ්ජති රූප සංඥාච විරජ්ජති. අර විදිහට අපි හොඳට මේ ඇහැට අවධානය යොමු කරගෙන ඉන්නකොට ඒ අරමුණට හිත යොමු වෙනකොට තමයි ඒ රූපේ පේන්න ගත්තේ. එතන තමයි ඔන්න ඇහැ පහළ වුනේ. ඇහි ක්‍රියාකාරීත්වය හටගත්තේ. එතෙන් තමයි රූපය පෙනෙන්න ගත්තේ. එතෙන්දී තමයි යම්කිසි ක්ලේශයක් ඇති වෙනවා නම් සංයෝජනයක් පහළ වෙනවා නම් ඒකත් හටගත්තේ. ඒකත් එහෙනම් කෙනෙකුට එතෙන්දී දැනගන්න පුළුවන්. මේවැයේ තියෙන මේ ෂණික හට ගැනීම සුළු මොහොතකින් ඒක නිරුද්ධ වියාම ඒ දකිමින් වාසය කරනවා නම් එතකොට මෙයාට මේ ක්‍රියාවලිය දැකලා එතනදිත් මේ සමුදේ වය ස්වභාවය දැකලා මේ රූපය ගෙවිලා යන්න ඇහැ ගෙවිලා යන්න පටන් ගන්නවා රූපය තුලින් උකහාගත්තේ රූප සංඥා මැකලා යන්න පටන් ගන්න පුළුවන්. ඉතින් එතෙන් තමයි දහමේ එන්නේ චක්කුංච නිරුජ්ජති රූප සංඥාච විරජ්ජති. මේ ඇහැ නිරුද්ධ වෙනවා රූප සංඥාව මැකිලා යනවා. ඊළඟට මේ විදිහටම ඉතින් විස්තර කරන්න පුළුවන් කන සද්ද ඊළඟට දිව රස කය ස්පර්ශ මනස අරමුණු මේවා සම්බන්ධයෙන් උතර සලායතන නිරෝධයේදී පෙන්වන්නේ ඒ ඒ ආයතන නිරුද්ධ වෙනවා ඊට අනුරූප වෙන ඒ රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, ස්පර්ශ සංඥා, ධම්ම සංඥා මැකිලා යනවා. දැන් එතකොට මේ ආයතන 6 අර සාමාන්‍යයෙන් අර රූප, සද්ද, ගන්ධ, රස ඒවා අල්ලගෙන කතන්දර ගෙතීම්, ප්‍රපංච කිරීම, හිතා බැලීම්, විතර්ක පහල කිරීම මේ මොකක්වත් කරන්නේ ඒ අරමුණු ආවට ඒවා ගැන කිසි බැඳීමක්, ඒවත් එක්ක හිත මිශ්‍ර වීමක්, පැටලවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඔතෙන්ට ආවනම් සලායතන නිරෝධයකට කිට්ටු කරනවා කියන්න පුළුවන්. එතකොට ස්වාමීන් වහන්සේ ඔය වගේ අවස්ථාවක් දැන් මේ සාමාන්‍ය මේ සමාජය තුලත් ඒ වගේ අවස්ථාවකදී බොහොම මේ නිවීමෙන් ඉන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ? ඔය ඒක තමයි. අනිශ්චිත බවක් වගේ කරනත් ලෑන්න පුළුවන් වගේ වෙනවනේ. ඒ වගේ එකක් ප්‍රබල වෙයි නේද ස්වාමීන් වහන්සේ දැන දැන කරන්න පුළුවන්. දැන යථාර්ථවාදීන් ඉන්නේ වෙලා. හ්ම්. නේද ස්වාමීන් වහන්සේ. ඔව් නරක නැහැ. ඒ කියන්නේ දැන් අපිට මේ අපි ඉඳුරන් පරිහරණය කරනවා මුළු ජීවිතේ පුරාම. එතකොට අපිට පුළුවන් නම් මේ ඉඳුරන් පරිහරණයේදී ඒ ඒ තැන දකිමින් මේ ඉඳුරන් හට ගන්න හැටි ඊට අරමුණු වෙන අරමුණු හට ගන්න හැටි නිරුද්ධ වෙන හැටි කෙලෙස් පහළ වෙන හැටි ඒවත් නිරුද්ධ වෙන හැටි එහෙම බලමින් ඉතින් ඉන්න පුළුවන් නම් වටිනවා. තනිකර විපස්සනාවක් යන්න. ඉතින් හැබැයි වෙලා තියෙන දැන් අපි හිතන්නේ කෙනෙක් සතිපට්ඨානයක් වැඩුවා කියලා. සතිපට්ඨානයක් වැඩුවාම එයා එනවනේ අර බාහ්‍ය දාරුචීරියට පෙන්නපු හික්මීම දක්වා එයාට එන්න පුළුවන් කොහොමත්. එතෙන්දී එයාට දිට්ඨින් මේ දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං කියන මට්ටමට කොහොමත් එන්න පුළුවන්. එයාට එතකොට රූප පෙනුණා හැබැයි ඒක ගැන කිසි කතාවක් නැහැ. සද්ද ඇහුණා ඒ ගැන කතාවක් නැහැ. ගඳ සුවඳ රස දැනුණා ස්පර්ශ දැනුණා ඒ ගැන හිතේ පෙළඹවීමක් නැහැ. හිතට අරමුණක් අදහසක් සිතෙල්ලක් ආවා ඒකත් ඇවිල්ලා ගියා හිතට ගාණක් නැහැ. එතකොට මේ හිතේ තියෙන හිතේ නිකන් දැන් අර සංසිඳුණු ස්වභාවය කැළඹිලි වෙන්නේ නැති ස්වභාවය අර ආපු අරමුණු එක්ක පැටලෙන්නේ නැති ස්වභාවය පවත්වමින් මිශ්‍ර නොවි ඒ අරමුණු එක්ක මිශ්‍ර නොවි වාසය කිරීමේ හැකියාවක් දැන් එනම් හොඳට පහළනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක මේ තුල තව තව හික්මෙන්න කියනවා. ඊටත් අමතරව මේ කටයුත්තේදී දැන් එතන වේවා මෙතන වේවා අතරමැද වේවා කෙනෙක් පුජ්‍යලයක් මමෙක් තැනැත්තෙක් පහල කරගන්න නැතුව වාසය කරන්නත් කියනවා. ඉතින් තමයි ප්‍රතිපදාව තියෙන්නේ. එතතර මේ ආයතන ගැන බලනවා වගේම අපිට පුළුවන් නම් මේ ආයතන පැත්තේ වේවා. ඒ කියන්නේ ඇහැ, කන, නාසය, දිව, කය, මන කියන පැත්තේ හෝ රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන බාහිර පැත්තේ හෝ කෙනෙක් නොහදා ඉන්න. මමෙක් තැනැත්තෙක් නොහදා ඉන්න, අතරමැදත් කොහෙවත් කෙනෙක් පුජ්‍යලයක් නොහදා ඉන්න. එතනම දුකේ කෙලවරයි කියලා පෙන්වනවා. ඒ නිසා එහෙමත් අපිට යන්න සිද්ධ වෙයි. ඉතින් සතිපට්ඨාණයෙන් ගියත් ආයතන භාවනාවෙන් ගියත් එකම ප්‍රතිපදාවක් තමයි පෙන්වන්නේ. ඊටම පැහැදිලි ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝාෂ ප්‍රාර්ථනා කරනවා. හොඳයි හොඳයි. අවසර ස්වාමීන් වහන්සේ ඊළඟ ගැටලුව බාමහත්මියට යොමු කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. ධර්ම ධර්ම ගැටලුවක් දැන් තියෙන ස්වාමීන් වහන්සේ ස්පර්ශය වෙන ස්ථානයේ සිට වෙන්නේ ස්වාමීන් වහන්සේ හේතුඵල ධර්මතාවයකටද? මේ මොහොත. හ්ම්ම්. එහෙම කියන්න පුළුවන්. අරමුණ ඔව්. හේතුඵල ධහමකින් තමයි තියෙන එක සිද්ධ වෙන්නේ දැන් පෙන්නනවානේ මදුපිණ්ඩික සූත්‍රයේදී එහෙම. එතකොට ඒක ඒක ස්වාමීන් වහන්සේ අටලෝ දහම විදිහට ගල්පන්නේ එතන එහෙම ගියොත් අපි එහෙම ගියොත් අපි අටලෝදහම පැත්තෙන් යන්න පුළුවන්. එතකොට අපි නිකන් හිතන්න පෙළඹෙනවා. කල්පනා කරන්න පෙළඹෙනවා. කල්පනා. ඒකල ඒ එන මොහොත ත්‍රිලක්ෂණයට අනුව දකින්න නේද ස්වාමීනාංශ. ඔය පෙනේ. ඒක මේ මොහොතේ මට ධර්මදේශනාවක් ඇහෙනවා ස්වාමීනාංශ. ඒක මගේ පටිච්ච සමුප්පන්නව මේ මොහොත සිද්ධ වෙන දෙයක් ස්වාමීනාංශ. ඒ වගේම දෝෂාරෝපණයක් එන්නත් පුළුවන්. ඒකක් ඒ ඒ උපේක්ෂාව මේක දකින්න ඕන නේ ස්වාමීන් වහන්සේ. ඒ මේ මොහොතේ එන්න තියෙන දෙයක් නෙමෙයි ස්වාමීන් මට ඒක ගලප ගන්න කියලා ඔව් මම විස්තර කරන්නම් අද මේ අන්තර්ජාලයේ ප්‍රශ්නයක් තියෙන නිසා හරියටම ඇහිද කියන්න දන්නේ නැහැ. ඒ නිසා රෙකෝඩින් එක අහන්න. මම තව මගේ මගේ ගැටලු ටික කියන සංසිතකට මේ අවස්ථාවට එන්න අපිට සීලයකුත් සමාධියකුත් ලොකුවට තියෙන්න ඕන ආයතන හරහම එතකොට ස්පර්ශය දක්වා එතකොට එතනදී ස්වාමීන් වහන්සේ ප්‍රඥාව නේද ස්වාමීන් වහන්සේ උපකාරී වෙන්නේ يعني මේ සියල්ල අනිත්‍යයි කියලා දකින يعني සම්මාදිට්ඨිය සම්මා සංකප්ප සම්මාදිට්ඨිය ඇති කරගන්න ඕනේ ස්වාමීන් වහන්සේ මානසිකාරය එතනදී යෙදෙන්න ඕන නේද මේක අනිත්‍යයි කියලා දකින්න අනාත්මයි කියලා දකින්න අරමුණ හරි මම හිතනවා කතා කරලා ඉවරයි කියලා එහෙනම් දැන් අහගන්නයි තියෙන්නේ එතකොට يعني දැන් අපි ඔක්කොම අපිට ඔක්කොම එකපාර කරන්න බෑ සම්මා දිට්ඨිය සම්මා සංකප්පති ඔක්කොම එකපාර අපිට කරන්න බෑ ඉතින් අපි පුළුවන් තැනකින් පටන් ගන්නවා සතිපට්ඨානයෙන් පටන් ගන්නවා ඒකෙත් ඒකෙත් මුල්ම මට්ටමින් කායන පස්සනාවෙම පටන් ගන්නවා එතකොට එතනින් පහසුයි පටන් ගන්න. කරන්න පුළුවන්. හැකි සංඥාවක් එනවා. ඉතින් අපි සතිය සතිය පිහිටවනවා පුළුවන් තරම් අතීතයෙන් අනාගතයෙන් හිත මුදව ගන්නවා වර්තමානයේ ඉනබසිතියෙන් වාසය කරන්න පුරුදු වෙනවා එහෙම පුහුණුව කරගෙන යනකොට දැන් ඔන්න හිතේ සමාධියකුත් හැදෙනවා සතියට අමතරව දැන් සමාධියකුත් තියෙනවා එතකොට දැන් පහසුයි මේ වර්තමාන වශයෙන් පෙළ ගැහෙන අරමුණු වල හිත පවත්වන්න පුළුවන් සතියක් තියෙනවා සමාධියක් තියෙනවා වීරය ගානට සමබර කරලා ඉන්ද්‍රිය ධර්මයන් සමබර කරලා දැන් මේ අරමුණ හොඳට විශ්ලේෂණය කරන්න පුළුවන්. තේරුම් ගන්න පුළුවන්. එතන තමයි තව තව නුවණ වැඩෙන්න පටන් ගන්න යථාභූත ඥාන දර්ශනයක් හට ගන්න උදව් වෙන්නේ. එහෙම පාත්තක් තමයි කරන්න තියෙන්නේ. එතකොට එහෙම එහෙම යන මාර්ගයේ තමයි ප්‍රඥාව වැඩෙන්නේ. එතකොට මේ ප්‍රඥාව සුළුවෙන් පටන් ගන්නවා මේකේ යථා ස්වභාවය අඳුනා ගන්නා මට්ටමින් පටන් ගන්නවා ඊට පස්සේ මේවා තියෙන සංකත ලක්ෂණ අඳුන ගන්න පටන් ගන්නවා ඊළඟට ත්‍රිලක්ෂණය අඳුන ගන්න පටන් ගන්නවා තව තව විපස්සනා ඥාන හිත තුළ පිබිදෙන්න නැත්නම් අවදි වෙන්න පටන් ගන්නවා එහෙමයි හොඳයි හොඳයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ ඊළඟ ගැටලුව ශර්මිලා මහත්මියට උකන් පුළුවන්. ඔව් කියන්න. ස්වාමීන් වහන්සේ මම මාර්තු මාසේ ලොකු ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවක කිව්වා අපිව මොටිවේට් වෙන්නේ අපේ අනුසය අනුව කියලා ඒක ගැන තව පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඔව් වෙන්න පුළුවන්. මොකද දැන් අපේ යට කිඳා බහැලා තියෙන යම් යම් අනුසය අපේ විවිධ පුරුදු ගති ලක්ෂණ. ඒතර ඊට අනුරූපව තමයි මාව මොටිවේට් වෙන්නේ. හිතන්න යම්ස කෙනෙක් කාලයක් තිස්සේ <clears throat> මොකක් හරි වැඩක් කරලා තියෙනවා. අපි හිතමු යා සින්දු කියලා තියෙනවා. කාලයක් තිස්සේම යාගේ සංගීත ලෝකෙම තමයි යා හිටියේ. ඒකටම තමයි ලොකු ඇල්මක් ඇති වුනේ. ඉතින් අර ඒ රාග අනුසය තමයි හිතේ බලපවත්ුනේ. ඊට පස්සේ ඉතින් අපි හිතමු එයාට ඔන්න මොකක් හරි ලෙඩක් හැදිලා දැන් ඉතින් ස්පිරිතාලයකට ගිහිල්ලා හඳක් උඩ හාන්සි කරලා තියෙනවා. හැබැයි මතක් වෙන්නේ අර කියපු සින්දු ටික තමයි. හිතට එන්නෙම අර කරපු ක්‍රියාවන් ටික තමයි. දැන් මේ සින්දු කියනවා නෙමෙයි මේ වෙලාවේදී ඇඳක් උඩ ඉන්නේ. ඔත්පලවයි ඉන්නේ. හැබැයි මතක් වෙන්නේ අර සින්දු කියපු හැටි, රාග තාල දාපු හැටි, ඒකට මිනිස්සු නටපු හැටි, ඔල්වල සම්දීපු හැටි. ඒවා තමයි මතක් වෙන්නේ. එතකොට අර අනුසය වශයෙන් අපේ හිතේ கிඳා බහැපු ඒවයින් පෙළඹවීමක් ඇති කරනවා. ඊළඟට එයාව තවදුරටත් ඒ කටයුත්තම නිරත කරන්න. දැන් මම මේකෙන් නැගිට ගමන් ආයෙත් ගිහිල්ලා සින්දුවක් කියන්න ආයෙත් ගිහිල්ලා මේ සංගීත සම්දර්ශනයක් පවත්තම් තමයි ඉතින් එයාට හිතනවා ඇත්තේ. ඒ වගේ. ඒතර එයාට තවදුරටත් ඒ කටයුත්ත ඒ ඒ જાතියෙම කටයුත්තක් කරන්න තමයි යාව පෙනුපාන්නේ. ඉතින් ඒක අනුසය වශයෙන් අර අපේ හිතේ කාලයක් පුරුදු කරාම ඒකටම පෙළඹවීමක්, ඒකටම නතුවීමක්. ඒ පැත්තටම හිත හැරීමක් සිද්ධ වෙනවා. ඒක ඔය ප්‍රකාශයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා දේධාවිතක්ක සූත්‍රයේ අපි මොකක් හෝ චේතනාවක් මොකක් හෝ ක්‍රියාවක් මොකක් හෝ කටයුත්තක් මොකක් හෝ සිතුවිල්ලක් හිතේ දිගට පවත්වනවා නම් ඒ පැත්තට හිත හැරෙනවා කියනවා. මේ පැත්තට හිත නිකන් නතු වෙනවා. නතියක් ඇති වෙනවා. ඒ පැත්තට නිකන් හිත මේ බර වෙනවා. ඒ පැත්තෙම තමයි හිතෙන්නේ ඊළඟට. ඒවා අනුසය තමයි තියෙන්නේ. එමසන් එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි හොඳ දෙයක් හැමතිස්සෙම හිතනවා නම් ඒක ඒකම තමයි සිද්ධ වෙන්නේ. අන්න හරි. ඒක තමයි දැන් ඔය අපි හිතන අනුස්සති භාවනාවක් කියලා එම කරන්නේ ඒක තමයි. දැන් අපි නරක දේවල් හිතනවා වෙනකොට හිතලව හොඳ දේවල් හිතවන්න උවමනාවෙන් වෑයම් කරනවා. බුද්ධානුස්සතිය කොමනාවෙන් වඩනවා. මෛත්‍රී භාවනාව කොමනාවෙන් වඩනවා. අසුභ භාවනාව කොමනාවෙන් වඩනවා. ඒ විදිහට කටයුතු කරද්දිත් ඒක අපේ යහපත පිණිස හේතු වෙන පැත්තකට නැඹුරු වෙනවා. හිත තුළ නිවැරදි පුරුදු පුරුදු කරනවා. පස්සේ පස්සේ හැබැයි ඒක තේරුම් අරගෙන හතිපට්ඨානයක ගැඹුරකට එනකොට හිත පිරිසුදු කළාම තියාගන්න. අපේ චේතනා හැකියතාව අවම කරගන්න. චිතවිලි ඌමනාවට විතරක් පාවිච්චි කරන්න. කුසල් වේවා අකුසල් වේවා දෙකේම තියෙන ඒ පරිසෝපන්න ස්වභාවයේ තේරුම් අරගන්න තමයි වෑයම් කරන්නේ. ඒතකොට තවත් පැත්තක් ඊළඟට අධිකුසලයක් පැත්තට හිත යොමු වෙනවා. හොඳයි මම හිතනවා අද වෙන ප්‍රශ්නයක් ඉදිරිපත් වෙලා නැති නිසා අපි මෙතනින් එහෙමනම් වැඩසටහන අවසන් කරමු. අපි දවසේත් එක්ව ධර්ම ශ්‍රවණය කිරීම තුළින් ධර්ම සාකච්ඡාවක යෙදීම තුළින් රැස් කරගත්තා වූ සීලum කුසල් දෙවියන් ඥාතීන් සිළු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතාචාදී ගාථා සත්‍යයනා කරමු.